ලෝමසකංගිය බද්ධය කරත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ලෝමස කංගියෝ සක්කේසෝ විහෙරති කපිලවත්තුස්මින් නිග්‍රෝධාරාමේ අතකෝ ඡන්දනෝ දේවපුත්තෝ අබික්ඛන්තාය රත්තියා අබික්ඛන්ත වන්නා කේවල කප්පං නිග්‍රෝධාරාමං ඕභාසෙත්වා යේනායස්මා ලෝමසකංගියෝ තේනුපසංකමේ උපසංකමෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං චිතෝකෝ ඡන්දනෝ දේවපුත්තෝ ආයස්මන්තං ලෝමස කංගියං ඒතදවෝච ධාරේසේ තං බික්කෝ භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගං ചാති නකෝ අහං ආවුසෝ ධාරේමි භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගං ත්‍රං පනාවුසෝ ධාරේසේ වද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංචාති අහම්පි කෝ බික්ඛෝ නධාරේමි වද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච ධාරේසි පනත්වං බික්ඛෝ වද්දේ කරත්තියෝ ගාතාති නකෝ අහං ආවුසෝ ධාරේමි වද්දේ කරත්තියෝ ගාතා ත්‍රම්පනාවසෝධාරේසේ භද්දේ කරත්ති යෝගාතාති ධාරේමි කෝහං බෙක්ඛෝ භද්දේ කරත්ති යෝගාතාති යථා කතම් පනත්වං ආවසෝ ධාරේසේ භද්දේ කරත්ති යෝගාතාති ඒකමිදාහං බෙක්ඛෝ සමයං භගවා දේවේසෝ තාවතින් සේතෝ විහෙරති පාරිච්ඡත්තක මූලේ පණ්ඩු කම්බල ශිලායන් తත්‍ර භගවා දේවානම් తాවතින්සානම් භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාෂී අතේ සන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතම් යදතේතං පහේනන්තං අප්පත්තංච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකොප්පං තං වෙන්ද්වාමනුබ්‍රෝහයේ අජ්ජේව චිත්තං ආසප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආසාපින් අහෝරත්ත මතන් දෙතම් සංවේ භද්දේ කරන්තෝති සන්තෝ ආචෙක්ඛතේ මුනීති එවං කෝ අහං බෙක්ඛෝ ධාරේමි භද්දේ කරත්ති යෝගාතා උග්ගණ්හා හේතං බෙක්ඛෝ භද්දේ කරත්තස්ස උද්දේශං ච විභංගං ච හරියා පුනාහි සම්වෙක්කෝ භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච ධාරේහි සම්වෙක්කෝ භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අත්ථ සංහිතෝ බික්ඛෝ බද්දේ කරත්තස්ස උද්දේශෝච විභංගෝච ආදි බ්‍රහ්මචර්යකෝති ඉදමවෝච චන්දනෝ දේවපුත්තෝ ඉදං වත්වා සත්තේ වන්තරදායේන් අතකෝ ආයස්මා ලෝමසකංගියෝ තස්සාරත්ත්‍යා අච්චයේන සේනාසරං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යේන සාවත්තේ තේන චාරිකං පක්ඛාමේ අනුකුබ්බේන චාරිකං චරමානෝ යේන සාවත්තේ ජේතවනං අනාථ පිණ්ඩිකස්ස ආරාමෝ යේන භගවාතේන උපසංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ලෝමසකංගියෝ භගවන්තං ඒතදවෝචේ ඒකමෙදාහං බන්තේ සමයං සක්ඛේසු විහෙරති කපිලවද්දොස්මින් නිග්‍රෝධාරාමේ අතපෝ බන්තේ අඤ්‍යතරෝ දේවපුත්තෝ අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නෝ කේවල කප්පං නිග්‍රෝධාරාමං ඕභාසෙත්වා යේනාහං තේනොපසංකමේ උපසංඛමෙත්වා ඒකමන්තං අට්ඨාසීන් ඒකමන්තං තිතෝ කෝ බන්තේ සෝ දේව පුත්තෝ මං ඒතදවෝච ධාරේසේ ත්වං බික්කෝ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගං ඡාති එවං වොත්තේ අහං බන්තේ සං දේව පුත්තං ඒතදවෝචං නකෝ අහං ආවුසෝ ධාරේමි බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච සංපනාවුසෝ ධාරේසි බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංචාති අහං පෙකෝ බික්ඛෝ න ධාරේමි බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච ධාරේසේ පනස්වං භික්ඛෝ බද්දේ කරත්ති යෝගාතාහි නකෝ අහං ආවුසෝ ධාරේමි බද්දේ කරත්ති යෝගාතාති සංපනාවුසෝ ධාරේසේ බද්දේ කරත්ති යෝගාතාති ධාරේමි කෝ අහං භික්ඛෝ බද්දේ කරත්ති යෝගාතාති යතා කතං පනසවං ආවුසෝ ධාරේසි බද්දේ කරත්ති යෝගාතාති ඒකමිදාහං බෙක්ඛෝ සමයං භගවා දේවේසු තාවතින්සේසු විහෙරති පාරිච්ඡත්තක මූලේ පණ්ඩුකම්බල ශිලායන් පතර භගවා දේවානං තාවතින්සානං බද්දේක රස්සස්ස උද්දේශංච විභංගංච අභාෂේ අතේතං නාන් වාගමෙය්‍ය පේයානම් තං වේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති එවං කෝ අහං දෙක්ඛෝ ධාරේමි බද්දේක රත්තියෝ ගාතහා උග්ගණ්හාහි සම්බික්ඛෝ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච පරියාපුනාහි සම්බික්ඛෝ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච ධාරේහි සම්බික්ඛෝ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අත්ථ සංහිතෝ බික්ඛෝ බද්දේ කරත්තස්ස උද්දේශෝච විභංගෝච ආදි බ්‍රහ්මචරියකෝති ඉදමෝච සෝබන්තේ දේවපුත්තෝ ඉදං වත්වා සත්තේ වන්තරදායේ සාදු මේ බන්තේ භගවා බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච දේශේතෝති ඥානාසි පනසං වික්ඛෝ තන් දේව පුත්තන්තේ නකෝ අහං බන්තේ ජානාමි සංදේව පුත්තන්ති චන්දනෝ නාමසෝ බික්ඛෝ දේවපුත්තෝ චන්දනෝ බික්ඛෝ දේවපුත්තෝ අට්ඨේකत्वा මනසිකत्वा සබ්බචේතසෝ සමන්නාහරෙත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති තේනහි බික්ඛෝ සුනාහේ සාදුඛං මනසිකරෝහි භාසිස්සාමේති එවං බන්තේති කෝ ආයස්මා ලෝම සඛංගියෝ භගවතෝ පච්චස්සෝසි භගවායේ තදවෝච අතේතං නාන් වාගමෙය්‍ය නප්පටිඛංකේ අනාගතම් පේයාලම් සංවේ බද්දේ කරත්තෝති සන්තෝ ආචෙක්කතේ මුනීති කතංච බික්ඛෝ අතේතං අන්වාදමේති එවං රූපෝ අහෝසින් අතේත මද්ධානන්තේ තත්ත නන්දෙන් සමන්වානේති එවං වේදනෝ අහෝසින් තේයාලම් එවං සංඤෝ අහෝසින් තේයාලම් එවං සංකාරෝ අහෝසින් තේයාලම් එවං විඥානෝ අහෝස්සින් අතීත මද්දානන්තේ තත්තනන්දින් සමන්වානේති එවං කෝ බික්ඛෝ අතේතං අන්වාගමේති කතංච බික්ඛෝ අතේතං නාන්වාගමේති එවං රූපෝ අහෝස්සින් අතේත මද්දානන්තේ තත්ත නන්දින් න සමන්වානේති එවං වේදනෝ අහෝස්සින් පෙය්‍යාලම් එවං සංඤෝ අහෝසින් පෙය්‍යාලම් එවං සංකාරෝ අහෝසින් පෙය්‍යාලම් එවං විඥානෝ අහෝසින් අතේ සමද්දානන්තේ තත්ත නන්දින් න සමන්වානේති එවං කෝ දික්ඛෝ අතේ සංනාන් වාගමේති කතංච බික්ඛෝ අනාගතං පටිකං කතේ ඒව රූපෝසියං අනාගත මද්ධානන්තේ තත්තනන්දින් සමන්වානේති එවං වේදනෝසියං තේයාලම් එවං සංඤෝසියං තේයාලම් එවං සංඛාරෝසියං තේයාලම් එවං විඥානෝසියං අනාගත මද්ධානන්තේ තත්තනන්දින් සමන්වානේති එවං කෝ බික්ඛෝ අනාගතං පටිකංකති කතංච බික්ඛෝ අනාගතං න පටිකංකති ඒව රූපෝස්යං අනාගත මද්ධානන්ති තත්තනන්දින් න සමන්වානේති එවං වේදනෝස්යං තේයාලම් එවං සංඤෝස්යං තේයාලම් එවං සංකාරෝ සියං තේයාලම් එවං විඥානෝ සියං අනාගත මද්ධානන්තේ තත්ත නන්දෙන් නසමන්වානේති එවං කෝ බික්ඛෝ අනාගතං නපටිකංකතේ කතංච බික්ඛෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරතේ එද බික්ඛෝ අස්වතවා පුතු ජනෝ අරියානං අදස්සාවේ අරිය ධම්මස්ස අපෝවිදෝ අරිය ධම්මේ අවිනේතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනේතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්ථ නිවා රූපං රූපස්මින් වා අත්තානං වේදනං පෙය්‍යාලම් සංඥං පෙය්‍යාලම් සංඛාරේ පෙය්‍යාලම් විඥානං අත්තතෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥානං විඥානස්මින් වා අත්තානං එවං කෝ දෙක්ඛෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරති කතංච බික්ඛෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහේරතේ ඉද බික්ඛෝ සතවා අරිය ශාවකෝ අරියානන්දස්සාවේ අරිය ධම්මස්සය කෝ විදෝ අරිය ධම්මේසු විනේතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්සය කෝ විදෝ සප්පුරිස ධම්මේසු විනේතෝ නරූපං අත්තතෝ සමනුපස්සතේ න රූපවන්තං වා අත්තානං න අත්ථ නිවාරෝපං න රූපස්මින් වා අත්තානං න වේදනං තේයාලම් න සංඤං තේයාලම් න සංකාරේ තේයාලම් න විඥානං අත්තතෝ සමනුපස්සති න විඥානවන්තං වා අත්තානං න අත්ථ නිවා විඥානං न विज्ञानस्मिन् वा अत्तानम् एवं को दिक्को पच्युपन्नेषु धम्मेषु न संहीरति असेतं नान्वागमेय्य पेयालम् සංවේ බද්දේ කරත්තෝ තේ සන්තෝ ආචික්ඛතේ මුනේතේ ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා ලෝමසකංගියෝ භගවතෝ භාසිතං අවිනන්දේති ලෝමසකංගිය භද්දේ කරත්ත සොත්තං චතොත්තං